ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමිකාංශයෙන් අද ධර්මානුශාසනාව පවත්වන්නේ වතුරුගම කන්නිමහර වේළුවනාරාම වාසී සම්බුදුපාද පද්මානුගත සිරි අමත ගවේෂී ආර්ය සමාජයේ ලේකකාධිකාරී පූජ්‍යපාද ගම්පහ සිරිසීවලි ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ දරනු ලබන්නේ සදහැවත් ඔබයි නිත්තඹුව රන්පකුණගම අංක AE 845 නිවසේ පදිංචි සමුත්‍රා උදයන්ගනේ කටුලන්ද මෙලවිය.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 නත්ථි තිවදාමි තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි මේ පින්වත් හැම දෙනාට සම්බුදු සරණයි සදහම් පීඨයි සංඝ රැකවරණයි අද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආගමික අංශයෙන් විසිරුවා හරිනු ලබන මේ ධර්ම දේශනා මාතෘකා වශයෙන් අද දේශනාව ඉදිරිපත් කරන්නේ මේ චිත්තාලු පස්සනාවට සම්බන්ධ මේ භාවනාව කියන්නේ කුමක්ද අපි කරගෙන යා යුතු පිළිවෙල ගැන මේ පින්වත්තුන්ට දැනුවත් කිරීම සඳහා තමයි අද දේශනාව පවත්වනු ලබන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා බොහොම පැහැදිලිවම අපි මේ සංසාර ගමනක යෙදෙන සත්වයන් ඊ타මත්ම වැදගත් සංදිස්ථානයකට පත් වෙලා තියෙන්නේ. ඒ කියුවේ මේ බුද්ධෝත්පාද කාලය. එතකොට බුද්ධෝත්පාද කාලයක් කියන එක පින්වත්නි ලෝකී ඉතාමත්ම දුර්ලභයි. ඒ වගේම මේ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යාත්ම භාවය ලැබීමත් ඉතාමත්ම දුර්ලභයි. දැන් අපි අර මුලින් සඳහන් කර විදිහට මේ පින්වත්තුට මම මාත්‍රිකා ගාථා දේශනා කරන්න ඒ කරන අවස්ථාවේදී මතක් කළා ශ්‍රද්ධා සම්පන්න බුද්ධිමත් වාසනාවන්ත බෞද්ධයා කියලා. එතකොට මේ ගුණ ධර්ම හතරක් ඒකේ ගුණධර්ම හතරකින් තමයි මේ පින්වන්තුන්ට මම ආමන්ත්‍රණය කළේ. මෙන්න මේ ගුණධර්ම හතර වෙනස් ශාසනයක ඒ ශ්‍රාවකයන්ට ප්‍රකාශ වෙන්නේ නැහැ. ශ්‍රද්ධා සම්පන්න, වාසනාවන්ත, බුද්ධිමත් බෞද්ධයා කියන වචන හතරම මේ සම්බුද්ධ ශාසනයක් තුල දකින්න පුළුවන් ශාසනයක් තුල ඇති ආර්ය ශ්‍රාවකයාට ආමන්ත්‍රණය කරනා වූ ඊ타ත්ම වැදගත් ශ්‍රේෂ්ඨ ගුණාත්මක වචන සමූහයක්. ඒතර මේ ගුණාත්මක වචන සමූහය තමා තුළ विद्यमान වෙනවා නම් එයාට ඒකාන්තයෙන්ම මේ සංසාර ගමන නතර කරලා නිවන් දැකීමට හැකියාව ඇති වෙන බව පැහැදිලි. ඒ නිසා මේ පියාණන් වහන්සේ දේශනා කරනවා මේ බුද්ධෝත්පාද කාලය කියන එක ඉතාමත්ම දුර්ලභයි. ඒ වගේම මනුෂ්‍යාත්ම භාවය කියන එකත් ඉතාමත්ම දුර්ලභයි. ඒ මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා වූ අපි දැන් කඩීමකටපත් වෙලා ඉතියෙන්නේ. කඩීම කියලා කියන්නේ මේ භවයේදී සසර ගමන නතර කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරගත්තේ නැත්නම් ආයේ කවදා කොහොම මේ වගේ උත්තරම අවස්ථාවක් මොනියම් කාලයකදී ලැබෙයිද කියලා අපිට කිසිම ලෙසකින් නිශ්චිතව ප්‍රකාශ කරන්න බෑ හිතාගන්නත් බෑ ඒ නිසා අපේ අර සද්ධර්මයේ තුලට පැමිණිලා නිවන් දැකීමට තියෙන බාධක ගැන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කර්මාවරණීය, ක්ලේශාවරණීය, විපාකාවරණීය, අසද්ද භාවය, අච්ඡන්තික භාවය, දුප්පඤ්ඤ භාවය. මෙන්න මේ කරුණ වලින් අපිට නිර්වාණය කියන ධර්මතාවයේ හෙවත් සසරෙන් එතර වීමට තියෙන ඉඩ ප්‍රස්තාව වසාලනවා ඒ උත්තරම අවස්ථාව අපෙන් මගහැරී යනවා පළවෙනි මතක් කරලා තියෙන්නේ මේ කර්මාවරණය කියන්නේ පින්තුනේ මේ භවයේදී අපි ආනන්තාරී පාප පාප කර්මයක් කරලා තිනවා නම් මේ භවයේදී අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ආදී උත්තර ඵලවලටපත් වෙලා නිවන් දැකීමට තියෙන ඉඩ ප්‍රස්තාව නැති වෙනවා. ඒ නිසා මේ පින්වත් අපි හැමදෙනාම ඒ කර්මාවරණය කියනා වූ බරපතල අවස්ථාවෙන් අත්විඳලා තිනවා නම් ඒක තමාගේ ජීවිතේ ඉතාමත්ම වැදගත් සූසුකමක් බවට සලකන්න ඕනේ. දෙවෙනි එක තමයි ක්ලේශාවරණය. ක්ලේශාවරණය කියලා කියන්නේ නොඑක් නොඑක් කිලස් ධර්ම ප්‍රධාන වශයෙන් ඔය අපිට තියෙනවා රාග, දෝෂ, මෝහ ප්‍රධාන අකුසල මූලයන් සලකනකොට ඒවා තමයි සඳහන් කරන්න වෙන්නේ. ඒ කිලස් ධර්ම වලින් සිත දූෂිත වෙලා තියෙනවා නම් රාග චරිත, දේශ චරිත, මෝහ චරිත වලින් යුත් වෙලා තියෙනවා නම් අපිට ධහම තුලට එන්න තියෙන ඉඩ ප්‍රස්තාව නැති වෙනවා. ඒ නිසා ඒ වගේ අගතිගාමී ස්වභාවයකින් නැත්නම් විශේෂයෙන් තණ්හාවෙන්, රාගයෙන් සිත කැළඹිලා නැත්නම් දේශයෙන්, තරහයෙන්, වෛරයෙන් සිත කුපිත වෙලා නැත්නම් ඒ වගේම තීන මිද්දයෙන්, කම්මැලි භවෙන්, නිදිබර ගතියෙන් සිත උදාසීන වෙලා නැත්නම් ඒ වගේම කනස්සල්ලෙන්, පසුතැවිලි භාවයෙන්, ඉච්ඡා භංගත්වයෙන් සිත පීඩාවටපත් වෙලා නැත්නම් අවුල් වියවුල් වලින් සිත නොසන්සුන් බවටපත් වෙලා නැත්නම් වැරදි විශ්වාස මිත්‍යා දෘෂ්ටි වලින් ශක සංකා වලින් සිත වික්ෂිප්ත වෙලා නැත්නම් තමන්ට මේ ආරි මාර්ගයේ වඩාගෙන යන්න සූසුකම් ලැබිලා තියෙනවා කියලා මේ පින්වත් හැමදෙනාම හිතන්න ඕනේ. ඊළඟට තියෙන්නේ විපාකාවරණය. සංසාරයේදී අපි බරපතල අකුසල කර්ම කළා තියෙනවා නම් ඒවා මේ භවයේදී අපිට උපතින්ම ලැබෙනවා නම් විඳවන්න වෙනවා. ඒ කියන්නේ සමහර විට භයානක ලෙඩ දුක් වලටපත් වෙලා අංග විකලත්වයටපත් වෙලා මේ ජීවිතය අගාධයටපත් වෙලා තියෙනවා නම් ඒක විපාකාරණයක් වශයෙන් Tamanට නිවන් දැකීමට තියෙන ඉඩ ප්‍රස්තාව සම්පූර්ණයෙන්ම මගහැරෙනවා. ඊළාට අස්සද්ද භාවය අස්සද්ද භාවය කියන්නේ නිවන් දැකීමට කැමති නැහැ. මේ ලෝකයේ දුකක් කියලා අවබෝධ කරගන්නේ නැහැ. බුද්ධයන් වහන්සේ දේශනා කළ තියෙන මේ ශාසනීය බීජය තමයි ශ්‍රද්ධාව. ඉතින් ශ්‍රද්ධාව කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ලෝක ධර්මයන් දුකක් කියලා තේරුම් අරගෙන නිර්වාණ ධර්මයට පැහැදීම ඇති කරගන්න ඕනේ. එතනින් තමයි අපිට නිවන් මාර්ගයේ හෙලිපෙහෙලි වෙන්නේ. සද්ධා ධනං, සීල ධනං, හිරියොතප්පයන් ධනං ආදී විදිහට දේශනාවලදී මේ පිඟුතුන් අහලා තිනවා මේ සත්‍ය ආර්ය ධනය. ඒතකොට මේ සත්‍යාරි ධනවරත් මුලින්ම තියෙන මොකද්ද? සද්ධාව. එතකොට අසද්ද භාවයේ ඇති ඇයට නිවන් දකින්නත් බෑ. ඒ නිසා ශ්‍රද්ධාව කියන එක අපි ඇති කරගත යුතුයි. ඊළඟට අච්ඡන්දික භාවය කියන්නේ සමහර අය පින්දහම් කරනවා. බොහෝ විට පින්දහම් කරනවා. ඒ අය නිවන් දැකීමට කැමති නැහැ. භවතණ්ණාව තියෙන නිසා දිව්‍ය සම්පත්, මනු සම්පත් බලාපොරොත්තුෙන් හොඳ වැඩ කරනවා. නමුත් නිවන් දැකීමට කැමති නැත්නම් ඒ අයටත් ඒ කැමැත්තක් නැත්නම් ඊතනටපත් වීමේ හැකියාව ඇති වෙන්නේ නැහැ. අනිත් එක දුප්පඤ්ඤ භාවය. දුප්පඤ්ඤ භාවය කියන්නේ කියන දේ තේරුම් ගැනීමේ නොහැකියාව. ඒ නිසා බුද්ධාංශයේ දේශනා කරනවා පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මගේ මේ ධම ප්‍රඥාවන්තයන් සඳහා පමණයි. දුප්ප්‍රාඥයන් සඳහා නොවේ. මේ පින්වත්තුන්ට මතක් කළේ ඔය තමන් නොදැනුවත්වම සංසාර ගමනක යෙදී සිටින අපි මෙන්න මේ අයහපත් කාරණා නිසා තමන්ගේ නිර්වාණගාමී ප්‍රතිපදාව යහපත්ව කරගෙන යන්න අපිට අපහසු වෙනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන දේශනාව තමයි මතක් කරේ කර්මාවරණය, ක්ලේශාවරණය, විපාකාවරණය, අස්සද්ද භාවය, අච්ඡන්දික භාවය, දුප්පඤ්ඤ භාවය. මේ වලින් අපි මිදිලා මේ සංසාරයේ තියෙන භයානක භාවයේ තේරුම් අරගෙන සසර ගමන නතර කිරීම සඳහා අර මං කිව්ව මුලින් කිව්ව විදිහට මේ කඩේම කොහොම හරි අපි පාස් කරගන්න ඕනේ කඩේම කඩේම අපි කොහොම හරි උත්තම විදිහට සකස් කරගත්තොත් අපිට නිර්වාණ මාර්ගය ඊටාත්ම පහසුවෙන් ලං කරගන්න පුළුවන්. අද දේශනාවේදී මේ පින්වත්තුට මම මාතෘකාවක් වශයෙන් ගත්තේ ඒ දේශනාවේ සඳහන් වෙනවා දේශනා පාඨයක් පබස්සර මිදම් භික්කවේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ඛිලේශේ උපක්ඛිලිට්ඨං තං අසුතෝතෝ පුතුජනෝ යථා භූතං නප්පජානාති තස්මා අසුතෝතෝ පුතුජනස්ස චිත්ත භාවනා නක්ඛීති වදාමි ඒකේ සරල අදහස නම් මහණෙනි පබස්සර මිදම් භික්ඛවේ චිත්තං මහණෙනි මේ සිත ප්‍රකෘතියෙන් මුලෙන් ප්‍රභාසරයි පිරිසිදුයි පබස්සර මිදම් භික්ඛවේ චිත්තං ප්‍රභාසරයි සිත පිරිසිදුයි හට ගන්නා සිත තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේශේ උපක්ඛිලිට්ඨං එතකොට මේ පිරිසිදු සිත බාහිරයෙන් පැමිණෙනා වූ උපක්ලේශයන් නිසා තමයි සිත අපිරිසිදු භාවයට පත් වෙන්නේ. දැන් එතකොට සිත පිරිසිදු භාවයේ ගැන දේශනාව සඳහන් වෙනවා. ඒකම සිත බාහිරින් එනා වූ අරමුණු නිසා සිත අපිරිසිදු බවත් මෙතනදී සඳහන් වෙනවා. තස්මා අසුතෝතෝ පුතු ජනෝ යථා භූතං නප්පජානාති. මෙන්න මේ ස්වභාවය සිතේ පිරිසිදු භාවයක් ආගන්තුක ප්‍රමෙන් උපක්ලේශයන් නිසා මිසිත අපිරිසිදු ස්වභාවයක් ධර්මය නොවසන අසුතවත් ප්‍රත්‍යඥයෝ මේකේ ස්වභාවය දන්නේ නැහැ මිසිත අපිරිසිදු වෙන ස්වභාවය තස්මා අසුතෝතෝ පුතු ජනස චිත්ත භාවනා නත්තිති වදාමි ඒ නිසා මේ අසුතවත් ප්‍රත්‍යඥයන්ට සිත පිරිසිදු කරගෙන නිවන් මාර්ග හෙලි කරගන්න අපහසු වෙනවා ඒක එක පැත්තක් තවත් පැත්තකින් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා පබස්සද මිදම් බික්කවේ චිත්තං තංචිකෝ ආගන්තුකී උපක්ඛලේශී උපක්ඛලිට්ඨං තං සුතවතෝ අරිය ශාවකෝ යථා භූතං පජානාති සුතවත් ආර්ය ශ්‍රාවකයා බොහොම වැදගත් වචනයක් මේ ආර්ය ශ්‍රාවක කියන වචනේ මෙතන යෙදලා තියෙනවා ඒ ආර්ය ශ්‍රාවක කියන උත්තම උත්තම ගරුණම්බ නාමය ලැබෙන්නේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන්මයි. එතකොට සුත්තවතෝ අරිය ශාවකෝ යථා භූතම් පජානාති. ඒ නිසා මෙන්න මේ සිතේ ඇත්ත ඇතිසැටියෙන් එයා ධර්ම ශ්‍රවණය කරන නිසා දැනගන්නවා. තස්මා සුතෝතු අරිය ශාවකස්ස චිත්ත භාවනා අට්ඨීති වදාමි. ඒ නිසා සුතවත් ආර්ය ශ්‍රාවකයාට සිත පිරිසුදු කරගෙන නිවන් දකින්න හැකියාව තියෙනවා. එහෙනම් සිත පිරිසිදු කරගෙන නිවන් දකින්න නම් එයා නිතරම සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය, ධම්මාගම් ප්‍රතිපත්ති කියන මේ මහා පඤ්ඤ සූත්‍රයෙන් ගෙනහැර දක්වලා තියෙන දහම් කරුණු තමාගේ ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අර සිත පිරිසිදු කරගෙන මේ භවයේදී භව නිරෝධය කරගන්න අපිට හැකියාව තියෙනවා. එතකොට මේ චිත්තානුපස්සනාවට සම්බන්ධ දහම් කරුණු කීපයක් තමයි මතක් කරේ. මෙතනදී අපි දැන් අපි බලන්න ඕන මේ සිත සකස් වෙන්නේ කොහොමද කියලා. සකස් වෙන්නේ කොහොමද? ඒ ක්‍රියාකාරීත්වය කොහොමද? ආගන්තුකව කොහොමද මේ සිත පැමිණෙන කෙලෙස් ධර්ම ස්වාමීන් සිත අපිරිදු වෙන්නේ කොහොමද? කොහොමද ඒ වගේම මේ සිත ප්‍රභාස්වර වෙන්නේ පිරිසිදු වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. මේ දේශනා පාඨයට අනුව ඉස්ලාම සකස් වෙන සිත පිරිසිදු කිව්වා. ඊළඟට ආගන්තුක පැමිණෙන උපක්ලේශයන් නිසා සිත අපිරිසිදු වෙනවා කියලා දේශනා කළා. ධර්මයේ නොසන අය මේ ස්වභාවය දන්නේ නැහැ. පිරිසුදු ස්වභාවයක් පසුව ආගන්තුකමෙන් උපත් ක්ලේශයන් නිසා අපිරිසුදු ස්වභාවයක් ධර්ම ශ්‍රවණය නොකරන ධර්ම ශ්‍රවණය කරන්නේ නැති අසුතෝතෝ පුතුජනෝ අසුතවත් ප්‍රත්‍යඥයා මේක දන්නේ නැහැ. ඒ නිසා මේ අසුතවත් ප්‍රත්‍යඥ භාවයේ නිසා එයාට මේ සංසාර ගමන නතර කරන්න හැකියාව නැහැ. එයා චිත්ත භාවනාව කියන එක වඩා ගන්න එයාට හැකියාව නැහැ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒක අනිත් පැත්තෙන් දේශනා කරනවා සුතෝතෝ අරිය ශාවකෝ. එතකොට ප්‍රභාසර සිතක් සකස් වෙන ස්වභාවයක් ආගන්තුක මේ ක්ලේශ ධර්ම නිසා මේක අපිරිසුදු දෙන ස්වභාවයක් ධර්ම ශ්‍රවණය කරන සුතවස් ආර්ය ශ්‍රාවකයා දැනගන්නවා. ඒ දැන ගැනීම නිසා තස්මා සුතෝතු අරිය ශාවකෝ යතහ භූතං පජානාති සුතවතාච ශ්‍රාවකයා මේකේ ඇත්ත ඇති සැටිය ප්‍රකෘතිය මූල ස්වභාවය පිරිසිදුව දැනගන්නවා කුමක් නිසාද ධර්ම ශ්‍රවණය කරන නිසා ආන්ගේ නිසා එයාට මේ ආර්ය ශ්‍රාවකයාට ශාසනය තුලදී සිත පිරිසිදු කරගෙන නිවන් දැකීමට හැකියාව තියෙනවා එහෙනම් අනිවාර්යයෙන්ම සිතවිලි දුක කරගෙන නිවන් දකින්නවා කියලා කියන්නේ චිත්ත පාරිශුද්ධ භාවය ඇති කරගන්න නම් අර බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන විදිහට පිරිසිදු බුදු දහම තුලම තමාගේ සිත ඇති කරගන්න ඕනේ ඒ ධර්ම ශ්‍රවණය කරන්නා වූ ආර්යයන් වහන්සේලා අපි සම්මුඛ වෙන්න ඕනේ ඒ නිසා බුදුහාම දේශනා කළ තියෙන්නේ සත්පුරුෂ සංසේවය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුගම් ප්‍රතිපත්ති මේ හතරම අත්‍යවශ්‍යයි නිවන් මාර්ගයේදී මූලින්ම සඳහන් කරලා තියෙන්නේ. දැන් බලන්න ඕන අපි මේ සිතේ ක්‍රියාකාරීත්වය සිත සකස් වෙන්නේ කොහොමද? එතකොට ආගන්තුක කොහොමද මේ සිත කෙලෙස් ධර්ම වලින් වසාගන්නේ? මූල ස්වභාවය කොහොමද කියලා අපි තේරුම් ගන්න ඕන. දැන් මේ පින්වතුන් නිතරම ධර්මයේ අහන නිසා මේ සත්‍ය සම්බන්ධයෙන් ආයතන හයක් තියෙන බව අපි නිතරම මතක් කරනවා. ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හය තමයි ඇස, කන, නාසය, දිව, කය, මන. මේව තමයි මේ සත්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ආයතන හය. එතකොට ඒ ආයතන හය සම්බන්ධයෙන් විඥාන සත්‍යයක් හටගන්නවා. ආයතන හය උපකාරී කරගෙන, පාදක කරගෙන ඒක උපකාරී කරගෙන විඥාන ශක්ති හයක් ඒ කියන්නේ එකම විඥානය හය පොලක සකස් වෙනවා. විඥාන එකම විඥාන සත්‍ය හය පොලක සකස් වෙනවා. චක්කු විඥානය, සෝත විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මනෝ. එතකොට ඒ විදිහට ස්ථාන හයක විඥාන සත්‍ය හය පොලක සකස් වෙනවා. ඒ නිසා මේ ස්ථාන අනුව මේ වලට නම් දාලා තියෙන චක්කු විඥානෙ, සෝත විඥානෙ, ධාන විඥානෙ, ජීවහා විඥානෙ, කාය විඥානෙ, මනෝ විඥානෙ. දැන් මේ පින්තුන් තවත් අහලා තිනවා ඔය සවිඥාන කියලා වචනයක්. මේ සීලූම සංකතයන් සකස් වෙලා තියෙන සීලූම සංකත ස්වභාව ධර්මය සවිඥානික අවිඥානික කියලා කොටස් දෙකකට බෙදෙනවා. සවිඥානකත්වය කියලා කියන්නේ සත්‍යය සම්බන්ධයෙන් තමයි සවිඥානක කියලා කියන්නේ. එතකොට ඊට පරිබාහිර තියෙන වලට තමයි අවිඥානක කියලා කියන්නේ. එතකොට සීලෝම සකස් වීම සවිඥානක අවිඥානික කියලා කොටස් දෙකකට බෙදෙනවා. තවත් විදිහට මේක බෙදෙනවා අචේතනික සචේතනික කියලා. අචේතනිකත්වය තමයි අවිඥානිකත්වය කියලා කියන්නේ. අචේතනික චේතනා සකස් කිරීමේ ශක්තියක් නැත්නම් සාමයි අචේතනික කියලා කියන්නේ. එතකොට ඔය විඥාන සත්‍ය සකස් වෙන නිසා සවිඥානිකත්වයේ තියෙන තැන තමයි චේතනා සකස් කිරීමේ ශක්තිය. ඒ නිසා මේ සත්‍ය සම්බන්ධයෙන් අපි නිතර මතක් කරන්නේ සචේතනිකත්වය ක්‍රියාකාරීත්වයක් ඇති ස්ථානයක තමයි සචේතනිකත්වය කියලා කියන්නේ. දැන් අපි තීරුම් ගත්තා මේ සීලොම සංකතයන් සචේතනික හා අචේතනික කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට දැන් අපි මුලින් සඳහන් කරා විඥාන සවිඥානක විඥාන සත්‍යය. උත්පයනංශයේ දේශනා කළ තියෙනවා මේ විඥානය කියන්නේ බාහිර ලෝකයේ ගැන දැනුවත් වීම. බාහිර ලෝකයේ තියෙන ස්වභාවය ගැන දැනුවත් වෙනවා. මොනවාද ස්වභාවය? එතකොට බාහිර ලෝකයේ ධර්මානුකූලව කොටස් හයක් තියෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඔය තමයි මේ බාහිර ලෝකයේ මේ සත්‍ය දැනුවත් වෙන්නේ. බාහිර ලෝක ගැන දැනුවත් වීමනේ විඥානය කියලා අපි සංහාන් කරන්නේ. එතකොට බාහිර ලෝකයේ කුමක් ගැන දැනුවත් වෙන්නේ? ආහාර සංඥා. මොනවාද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ආන්ගේ නිසා එතන කියනවා විඥාන ශක්තිය කියලා කියන්නේ බාහ්‍ය ලෝකය ගැන දැනුවත් වෙනවා. එතකොට මේ බාහ්‍ය ලෝකය ගැන දැනුවත් වීමේදී තව ටිකක් ඉදිරියට යමු. කොහොමද මේ දැනුවත් භාවය සත්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ කියලා. දැන් අපි ඉස්සලා සාකච්ඡා කරා මෙතනදී සත්‍ය සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට ආයතන හයක්, ඉන්ද්‍රිය හයක්, ద్వාර හයක් කියලා තියෙනවා කියලා. ආයතන හය නම් කියලා කිව්ව දැන් එකයි චක්කු ආයතනේ, සෝත ආයතනේ, ගාහන ආයතනේ, જીව ආයතනේ, කාය ආයතනේ, මන ආයතනේ. මේ ආයතන කියලා මේවට නමක් දාලා තියෙන්නේ ඒක අනුවර්ථ නාමයක් එහි ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන මොකද ක්‍රියාකාරීත්වය මේ ආයතන වලින් යමක් නිෂ්පාදනය වෙනවා මොනවාද නිෂ්පාදනය වෙන්නේ සිත් ඒ නිසා මේකට කියනවා චිත්තායතන කියලා ව්‍යවහාර සඳහන් වෙනවා එතකොට ඒ ඇහැ කියන ආයතනය තමයි චක්කු ආයතනය කියලා කියන්නේ. ඒ චක්කු ආයතනයෙන් නිෂ්පාදනය වෙන්නේ භාණ්ඩය මොකද්ද? සිත නැමැති භාණ්ඩය. මොන සිත නැමැති භාණ්ඩයේද? බලන සිත නැමැති භාණ්ඩය. ඒතර සෝතායතනෙන් අහන සිත නැමැති භාණ්ඩය. ගානායතනෙන් ආග්‍රහණය කරන සිත නැමැති භාණ්ඩය. ඒ විදිහට චක්කු ආයතනේ, සෝතායතනේ, ගානායතනේ, ඊළඟට ජීවහායතනෙන් රස බලන සිත නැමැති භාණ්ඩය. ඊළඟට කායායතනෙන් පහස ලබන සිත නැමැති භාණ්ඩය. ඊළඟට මනා එතනින් මෙනෙහි කරන සිතනමැති භාණ්ඩය. ඒතකොට භාණ්ඩ කියලා කියුවේ යමක් නිෂ්පාදනය කරනවනේ ඉන්සානේ ආයතන කියලා නම දාලා තියෙන්නේ. එතකොට දැන් එතනදී සිත් හයක් සකස් වෙනවා. බලන සිත, අහන සිත, ආග්‍රහණය කරන සිත, රස විඳින සිත. ඊළඟට ద్వාර කියලා වචනයකුත් දැන් සඳහන් වෙලා තියෙනවා. චක්කුද්්වාර, සෝතද්්වාර, ගානද්්වාර, ජීවාද්්වාර, කායද්්වාර, මනෝද්්වාර. ඒතර දාන මුලින් සඳහන් කළ විදිහට අර බාහිර ලෝකයේ තියෙන සියලුම සංකටයන් කොටස් 6කට ධර්මයේ වර්ගීකරණය වෙලා තියෙනවා. බාහිර ලෝකයේ යම්කිසි සකස් වීමක් विद्यමාන වෙනවා නම් ඒවා කොටස් 6කට වර්ගීකරණය වෙලා තියෙනවා. මොනවාද කොටස් 6? ඒ රූප හැම එකක්ම වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එතකොට ඔන්නෝවා තමයි අර ద్వාර වලින් ඇතුල් වෙන්නේ. මොනවා ద్వාර? චක්කු ద్వාරයට එන්නේ වර්ණ රූපය. සෝත ద్వාරයට ශබ්ද රූපය, ගාන ద్వාරයට ගන්ධ රූපය, ජීව ద్వාරයට රස රූපය, කාය ద్వාරයට පොට්ටබ්බ රූපය, මනෝ ద్వාරයට ධම්ම රූප. දැන් පැහැදිලි කරගත්තා මේ සත්‍ය සම්බන්ධයෙන් අර ద్వාර වලින් බාහිර ලෝකයේ ඇත්තව අර මුලින් සඳහන් කර වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, ඒ වගේ රූප ටික ඔක්කොම ඇදී පැවතීමක් ස්වභාව ධර්මයක්. ඇදී පැවතීමක් ස්වභාව ධර්මයක් වශයෙන් සිදු වෙනවා. එතකොට ඉන්ද්‍රිය කියලා නමකුත් දැන් අපි මතක් කරා. එතකොට ඉන්ද්‍රිය කියන්නේ චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ සිත සකස් කිරීම සඳහා නායකත්වය දෙනවා. මොන හිතද? අර බලන සිත. සෝත ඉන්ද්‍රිය අහන සිත සකස් කිරීම සඳහා නායකත්වය දෙනවා. නායකත්වය කියන්නේ ඉන්ද්‍රිය කියලා වචනේ අපි එතෙන්දී සාමාන්‍ය අදහසක් වශයෙන් ගන්නවා. දැන් පැහැදිලි කරගත්තා මේ සවිඥානිකත්වය දැන් තමයි අපි හොයාගෙන යන්නේ. සවිඥානිකත්වය කියන වචනය කොතනද සකස් වෙන්නේ ධර්මානුකූලව. එතකොට මේ ඇහැ කියන්නේ පින්වතුනි දැන් සිත සකස් වීම කතා කරන්නේ. එතකොට ආයතන හයක් තියෙනවා කියලා පැහැදිලි කරගත්තා. මේ ආයතන හයෙන් එක ආයතනයක් ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගත්තාම ඊට අනුරූපව අනිත් ආයතනත් ඒ විදිහට සකස් වෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. දැන් ඇස කියන එක ස්වභාව ධර්මයක්. ඔකට අපි ඉස්ලාම් කියමු කම්මජ පෙර සංසාරයේදී කරපු කුසල අකුසල අනුව නිර්මාණය වුණා වූ ස්වභාව ධර්මයක්. කම්මජ ඊළඟ චිත්තජ ඉතුජ විදියට මෙන්න මේ ස්වභාව ධර්මය පරිපාලනය කරන්න පරිපාලන කියන්නේ ඒකේ පැවැත්මට අපිට නොපෙනෙන බලවේග සමූහයකින් මේක ක්‍රියාත්මක වෙනවා. නොපෙනෙන බලවේග සමූහයක් මෙයාගේ ක්‍රියාකාරීත්වයට සම්බන්ධීකරණය වෙනවා. ඒ නිසා මේ පින්වත්නි මේ ඇහැ කියන එක ස්වභාව ධර්මයක්. මේ සතා පුද්ගලයා මම කියලා නම් ගොඩ දාගෙන තියෙන මේ ගහ වස්තුවක්නේ. දැන් මේ ගහ වස්තුව කියලා කියන්නේ මේ ලෝකයම කියලා කියන්නේ ගහය. එතකොට දැන් নানা ප්‍රකාර ඒ ලෝකවල ගහ වස්තු තියෙනවා. ඒ ගහ වස්තු වල තවත් ග්‍රහයක් තමයි මේ සත්වයා පුද්ගලයා මම කියලා නම් ගොඩ දාගෙන තියෙන ස්වභාව ධර්මය. මේක ඇත්ත වශයෙන්ම සාකච්ඡා කරගෙන යනකොට මේ ස්වභාව ධර්ම හයක ක්‍රියාකාරීත්වය. මොකද්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ විඥාන කියනවා. මෙන්න මේ ස්වභාව ධර්ම, සුද්ධ ධර්ම, සුද්ධ ධර්ම හයක සමෝ සාමික ගුණවක ක්‍රියාකාරීත්වයක් පමණයි මේ සතා පුද්ගලයා කියලා නම් ගොඩාගෙන තියෙන ස්වභාව ධර්මය. එහෙනම් ඒ ස්වභාව ධර්මය තුළ තවත් ස්වභාව ධර්මයක් विद्यमान වෙනවා. ඒකට තමයි අපි කිව්වේ ඇහැ කියන ස්වභාව ධර්ම. අපි ඒකට දැන් උතුරෙන්දී ඇහැ කියන්නේ පින්වත්නි සම්මුති නාමය. පරමාර්ථ වශයෙන් ඊළඟට ගන්න ඕන. සම්මුති සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය කියලා දෙකක් තියෙනවා. ඒ සම්මුති සත්‍ය අපිට ගෝචර වෙන්නේ අපේ ආයතනවලට. නමුත් පරමාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන්. ඒ නිසා බුදුදහම කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ දර්ශනයක් මේක දර්ශනයක් ඒ දර්ශනේ දකින්න ඕන ප්‍රඥාවෙන් මිසක් මේ මාසයෙන් නෙවෙයි ඒ නිසා ඉඳුරන්ට සම්බන්ධ කරගෙන සත්‍ය අවබෝධ කරගන්න බෑ එහෙනම් සත්‍ය අවබෝධ කරගන්නවා නම් ප්‍රඥාවන් ප්‍රඥාවෙන් පවණයි පඤ්ඤාවන් තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා මම මුලින් සඳහන් කරෙත් ඒකයි ඒසා මේ සත්‍ය දෙකක් තියෙනවා. මේ සීලූම සංකත ධර්මයන් ලෝකේ ගැන කතා කරනකොට සත්‍ය දෙකක් තියෙනවා. එකක් තමයි සම්මුති සත්‍ය, අනිත් එක තමයි පරමාර්ථ සත්‍ය. ඒ පරමාර්ථ සත්‍ය මේ පිටුම අහලා තියෙනවා. ඒ චිත්ත, චෛසික, රූප නිබ්බාන කියලා දේශනා සඳහන්ගෙන ඒ චිත්තචෛසික රූප නිබ්බාන කියන පරමාර්ථ සත්‍යයෙන් දකින්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවෙන් මිසක් මේ මාසයෙන් හා ඉන්ද්‍රයන් සම්බන්ධීකරණය කරගෙන නෙවෙයි. ඒ නිසා මේ චිත්තානුපස්සනාවේදී යම් යම් දහම් ගැටලුව මේ පින්වත්තුන්ට ඉදිරිපත් කරනකොට මේ පින්වත්තුන් බුද්ධිය කියන එක අවදි කරගෙන ඒ තුලින් අවබෝධ කරගන්න ඕනේ. ඒ නිසා මේක ඉන්ද්‍රයන්ට සම්බන්ධ වෙන්නේ ඒ නිසා මේක විදර්ශනාවට යන්න දෙනවා පරිසම්පාද දර්ශනීයට යන්න වෙනවා. දැන් අපි ඇහැ කියන එක රූපයක් කියලා ගන්න ඕනේ. එතකොට පරමාර්ථ වශයෙන් රූපයක්. රූපයක් කියන්නේ මොකන්ද? පඨවි ආපෝ තේජෝ වායෝ රූපේ කියන්නේම පඨවි ආපෝ තේජෝ වායෝ එතකොට පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව කියන ධාතු හතරක ක්‍රියාකාරීත්වයක් ස්වභාව ධර්මයක් බල ශක්ති සමූහයක ක්‍රියාකාරීත්වය තමයි මේ ඇහැ කියන එක සම්මුතියක් වශයෙන් දීලා තියෙනවා නමුත් පරමාර්ථ වශයෙන් ධාතු හතරක් එතකොට ඔය ධාතු හතරක ක්‍රියාකාරීත්වය ඇහැ එහි තියෙන තවත් උපාංගයක් උපාංගයක් කියන්නේ ඒක ස්වභාවයෙන්ම සිදුවෙන ධර්මතාවයකට කියනවා චක්කු ප්‍රසාද රූපේ කියලා. දැන් ওই චක්කු ප්‍රසාද රූපේ නෑ ಜಾති අන්ධයට. එනිසා ඒ අයට ඒ ಜಾති අන්ධයට ඇහැ තිබ්බට චක්කු ප්‍රසාද රූපේ නැති නිසා එයාට විඥාන ශක්තිය සකස් වෙන්නේ නැහැ. ඒ ඉන්ද්‍රියන් උපකාරී කරගෙන මොන ඉන්ද්‍රියද චක්කු ඉන්ද්‍රිය උපකාරී කරගෙන චක්කු විඥාන ශක්තිය සකස් වෙන්නේ නැහැ. ඒ නිසා බලන සිතක් සකස් වෙන්නේත් නැහැ. ඒ නිසා මෙතන තේරුම් ගන්න ඕනේ ඇහැ කියන එක කියනකොටම ඒකේ තවත් ස්වභාව ධර්මයක් විද්‍යමාන වෙනවා ඉති කියන්නේ චක්කුප්පසාද රූපය. රූපයක් පටවියාපෝ තේජෝ වායෝ ධාතුවක් නෙමෙයි. මොකද රූපයක් ආශ්‍රය කරගෙන තියෙනව තවත් ස්වභාව ධර්මයක් චක්කුප්පසාද රූපය කියලා තමයි කියන්නේ. ඊළඟට ඒකේ ඒ ප්‍රසාද රූපය දැන් ඇස ඇසේ ප්‍රසාද රූපෙට තමයි බාහිරින් ඉන්නේ වර්ණ රූපය. මේක කවුත් කරන දෙයක් නෙවෙයි. ඒකේ තියෙන පැහැපත් ස්වභාවයට මේ ආලෝකයේ තියෙනවා නම් ප්‍රසාද රූපයට නිතරම මේ වර්ණ රූප ඇදී පවතීමක් සිදු වෙනවා. ආන් එක තමයි බාහිරින් වර්ණ රූපය මේ ඇහි තියෙන ප්‍රසාද රූපයට ඇදී පැවතීමක් සිදු වෙනවා. කවුරුත් කරන දෙයක් නෙවෙයි ස්වභාව ධර්මයාගේ ස්වභාවයක්. ඒ දෙක ස්වභාව ධර්ම දෙකක් එකතු වුණාම තවත් ස්වභාව ශක්තිය හටගන්නවා. ආනෙකට කියනවා විඥාන ශක්තිය. චක්කුංච පටිච්ච වන්නේච uppajjati චක්කු විඥාන. දැන් ඉතින් පැහැදිලි කරගන්නේ සම්බුදු දේශනාවට අනුව ඕන්න දැන් විඥාන සත්‍යය කියන වචනේ අපිට එතනදී ඉස්ලාම සඳහන් කරන්න පුළුවන්. විඥාන සත්‍ය කියන්නේ ධාතුවක්. රූප දෙකක් එකතු වුණා කියලා රූපයක් හටගන්නේ නැහැ. රූප දෙකක් එකතු වෙන අවස්ථාවේදී ඒක ස්වභාව ධර්ම දෙකක් ස්වභාව ධර්ම දෙකක් එකතු වුණාම තවත් ස්වභාව ධර්මයක් හටගන්නවා ඒකට කියනවා විඥාන සත්‍ය දැන් ඔන්නෝ විඥාන ශක්තිය තමයි අපිට විශේෂයෙන් වැදගත් වෙන්නේ. විඥානවත් වෙනවා කියලා මම කිව්වේ ඒක තමයි බාහිර ලෝකය ගැන දැනුවත් වෙනවා. මොකද්ද බාහිර ලෝකය කියන්නේ? බාහිර ලෝකයෙන් ආවා වූ වර්ණ රූපය ගැන දැනුවත් වුණා. එතකොට මේ විඥාන ශක්තිය සකස් වෙනකොටම හට ගන්නවා තවත් නාම ධර්ම පහ. ඒ නාම ධර්ම පහට කියනවා සබ්බ චිත්ත සාධාරණ চৈতසික කියලා. සබ්බ චිත්ත සාධාරණ ඕනම සිතක රාතන් වහන්සේලා සිතක් ප්‍රත්‍යඥ සත්‍යයන් සම්බන්ධයෙන් සිත්වලත් ඕන සිතක් සකස් වීමේදී ආන්ගේ සබ්බචිත්ත සාධාන චෛසික පහ හට ගන්න ඕන නැත්නම් සිතක ක්‍රියාකාරීත්වයක් දකින්න බෑ. එහෙනම් ඒ පහට කියනවා පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය. පස්සේ කියලා කියන්නේ දැන් එතන නාම ධර්මයක් චෛසිකයක් සිතුවිල්ලක්. සිතුවිල්ල කියන්නේ සිතක ක්‍රියාකාරීත්වයට මුලින් සකස් වෙන්නා වූ ධර්මතාවය සිතුවිල්ල කියන වෙන එකක් සිත කියන වෙන එකක් හිතක් සකස් වීම සඳහා පාදක වෙන්නා වූ සිතුවිලි පහ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාරය පස්සේ කියලා කියන්නේ තින්නම් සංගිති පස්සෝ කියලා දේශනාව සඳහන් වෙනවා තුනක එකතුවක් මොනවාද මේ තුන කියන හොඳට තේරුම් ගන්නද ඇහැ ඇහැ කියන්නේ දැන් අපි ඉතින් සාකච්ඡා කරේ රූපයක් රූපයක් කියන්නේ ධාතු හතරක්. එතකොට ඕකේ තවත් ස්වභාව ශක්තියක් विद्यमान වෙනවා. ඒකට කියන්නේ චක්කු ප්‍රසාද රූපය. එතකොට එතෙන්දී රූපය. එතකොට ඔය රූපයේ තියෙන ප්‍රසාද රූපයට බාහිරින් එනවා තවත් රූපයක්. ඒක ඇදී පැවතීමක් ස්වභාව ධර්මයක් වශයෙන් සිදු වෙනවා. ඒකට කියන්නේ වාත්ම රූපය. දැන් එතකොට පැහැදිලිව තේරෙනවා රූප දෙකක් එකතු වෙන එතන එක ස්කන්ධයක් විදිහට තමයි සලකන්නේ රූපස්කන්ධය. මොකද රූප දෙකන්නේ. කොහෙන් ගත්තත් ඒකවල හැඩතල වෙනු තමයි එතනදී නම් ගොඩ දාලා තියෙන්නේ. ඇහි හැඩතරණුවට ඒකට තමයි දැම්මා චක්කු කියලා. තවත් ඒකේ තියෙන තවත් ස්වභාවයක් ඒකේ හැඩතරණුව දැම්මා චක්කු ප්‍රසාද රූපේ කියලා. තවත් හැඩතල අණු ආවා ඒකට එකක් ඒකට කියනවා වර්ණ රූපේ නම් කොයි පැත්තෙන් ගත්තත් නම් කොට වලින් නොඑක් නොඑක් විදිහට නම් දැම්මත් එකම රූපය. එතකොට මේ රූප දෙකක් එකතු වුණාම හට ගන්න පින්වත්නි විඥාන ශක්තිය. දැන් ඔන්න දෙවෙනි එක විඥාන ශක්තිය කියන්නේ සකස් වෙනා වූ ශක්තියක්. ඒ ධාතු හයේ එක්තරා ශක්තිය තමයි විඥාන ශක්තිය. එතකොට විඥාන ශක්තිය හත ගන්නකොටම නාම ධර්ම සකස් වෙන්න ඕනේ. මොකද විඥාණයට තනියම හටගන්න බෑ. මොන විදියකින්වත් විඥාන ශක්තිය යම් කිස්තන විද්‍යමාන වෙනවා නම් නාම සහ රූප තියෙන්න ඕනේ. තනිකර විඥානයක් හටගන්නෙම නෑ. විඥාන පත්‍ය නාම රූප කියලා දේශනා කරේ ඒකයි. නාම රූප පත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපා යම් කිසි තැනක විඥාන ශක්තිය හට ගන්නවා නම් අනිවාර්යයෙන්ම රූපක් තියෙන්න ඕන නාමක් තියෙන්න ඕන ආන්ගේ නාම ධර්ම පහ තමයි පස්ස වේදනා සංඥා චේතනා වංශිකාරය යන්නේ නාම ධර්ම පහේ පළවෙනි නාම ධර්මය තමයි පස්සය මේ තමයි පින්වත්නි වැදගත්ම නාම ධර්මය මොකද ඔය නාම ධර්ම තුල රූපත් විද්‍යමානයි නාමත් විද්‍යමානයි විඥාන ශක්තියත් විද්‍යමානයි විඥාන නාම රූප කියන ධර්මතා තුලම බලවත්ම තියෙනා වූ නාම ධර්ම තමයි පස්සේ ඊළඟ වචනයක් තියෙනෝකේ පස් වේදනා සංඥා චේතනා මානසිකාරය කියලා මානසිකාරය කියන්නේ පින්වත්නි මේ මන කියලා ඉන්ද්‍රිය සත්‍ය සම්බන්ධයෙන් ක්‍රියාත්මකයි ඕනම සිතක් සකස් වීමේදී පූර්වාංගම වෙන්නේ ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකද්ද මනීන්ද්‍රිය මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සික්ඛා මනෝමය. මේ මානසිකාර්ය කියලා වචනයක් උග තියෙන්නේ. එතකොට මානසිකාර්ය කියලා කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වය. එහෙනම් ඕනම සිත සකස් වීමේදී මනස ඉදිරියට එනවා. එයාගේ ක්‍රියාකාරීත්වයක් නැත්නම් සිතක ක්‍රියාකාරීත්වයක් නැහැ. ඔය රහතන් වහන්සේලාගේ අපි කියන්නේ අමනසිකාර්ය කියලා වචනයක් තියෙනවානේ. අමනසිකාර්ය කියලා කියන්නේ මනෙහි ක්‍රියාකාරීත්වේ නැහැ. පස්ස නිරෝධි වුණා පස්සේ මන ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර පස්වෙනි දුරුන් තමයි මන ක්‍රියාත්මක වෙන්නේ. මන ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සිත සකස් වෙන්නේ නැහැ. සිතෙන් නිදහස් වෙනවා. ලෝකේ නිදහස් වෙනවා කියන්නේ ඒකයි. ඒ නිසා මට තේරුම් ගන්න ඕන අපි මානසිකාර්ය කියන්නේ මේ ආයතන හයෙන් එකක් බලවත්ම ආයතනය ඕක තමයි මන ආයතනය, මනීන්ද්‍රිය, මනෝද්්වාරය ඒක නැතුව කිසිම අවස්ථාවක සිත සකස් වෙන්නේ නැහැ. මොකද හේතුව අර පස්සේ වුණා වූ රූපය වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම වලට යොමු කරන්නේ මොකෙන්ද? මානසිකාරයෙන්. අන්න දැන් පැහැදිලි කරගත්තා. ඒ නිසා තමයි ශාන්තිනායකයන් වහන්සේ දේශනා කරන්නේ හැම සිතක්ම සකස් වීමේදී මුලට එන්නේ කවුද? කොච්චර ඇහැට වර්ණ රූපය ආවත් වැඩක් නැහැ. මන වැඩ කෙරියේ නැත්නම් මන ඉස්ලාම් මොකද කරන්නේ? ස්පර්ශ වුණා වූ ඒ වර්ණ රූපය වේදනාවටයි සංඥාවටයි චේතනාවට යොමු කරනවා. වේදනාවේදී කැමැත්තට ලැබෙනවා අකමැත්තට ගැටෙනවා සංඥා කියන්නේ හඳුනාගත්තා වර්ණ රූපය කියලා. චේතනා කියන්නේ ක්‍රියාත්මක භාවය. හඳුනා ගැනීමට අනුව ක්‍රියාත්මක වෙනවා ඇහැ. අපි කියනවා බලමි බලමු කියලා. නමුත් බැලීමක්, දැකීමක් ස්වභාව ධර්මයක් මිසක් ඊට එහා දෙයක් නැහැ. ක්‍රියාවක් ඇත කරන්නෙක් නැහැ. විඳීමක් ඇත විඳින්නෙක් නැහැ. මෙන්න මේ සුද්ධ ධර්ම ප්‍රවර්තනය වෙනවා පමණයි කියලා ශාන්තිනායකයන් වහන්සේලා සම්ම දසනං ප්‍රඥාවෙන්ම දකින්න ඕනේ. මේ දර්ශනය මේ ලෝකෝත්තර ධර්මතාවය මේ සම්මුතිය නෙවෙයි පරමාර්ථයම දැක්කොත් තමයි අපිට නිවන් දකින්න පාසු වෙන්නේ. ඒ නිසා මම මින්දුවින්ගුත මතක් කරේ එකයි චිතක මුල්ම ක්‍රියාදාමය, චිතක ක්‍රියාකාරීත්වයේ මූල ශක්තියන් ගැන අපි අවබෝධ කරගන්න ඕනේ. මේ ධර්මතාවය හරියට අවබෝධ කරගත්තොත් එයාට කියනවා සුතවතෝ අරිය ශාවකෝ කියලා. ඕන ආර්ය ශ්‍රාවකයාට තියෙන ප්‍රතිලාභය මොකද්ද? නිරයන් වා තිරච්ඡාන යෝනින් වා පිට්ඨිවිෂයන් වා න උපජ්ජස්සති තිනේ තණ්ඨාන විදති. එයාට තියෙන පළවෙනි ප්‍රතිලාභයේ මේ ශාසනයක් තුල කවදාකවත් සතර අපායට යන්නේ නැහැ. එහෙනම් චිත්තානුපස්සනාවෙන් තමයි සතර අපායන් සදාතේ අත්මිදින තියෙන එකම ධර්මතාවය. මේවා තේරුම් ගත්තොත් තමයි අපිට ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අර විඥාන ශක්තිය මම මුලින් සඳහන් කරා. දැන් ඇස උපකාරී කරගෙන සකස් වෙන ශක්තියට කියනවා චක්කු විඥාන ධාතුව කියලා. ඇස උපකාරී කරගෙන බාහිර ලෝකයෙන් වර්ණ රූපය ඇදී පැවතුන අවස්ථාවේදී දෙකක් සම්බන්ධීකරණය වෙනවා එකක් ඉදිරියට දෙනවා ඒ ස්වභාව ධර්මයක් මේ ස්වභාව ධර්ම දෙක එකතු වෙනවා තවත් ස්වභාව ධර්මයක් හට ගන්නවා ඕන්න ඔය සත්‍යයට කියනවා විඥානය කියලා. ඉතින් අර ආයතනයක් උපකාරී කරගෙන සකස් වෙන නිසා ඒකට නමක් දාලා තියෙන චක්කු විඥානය කියලා. එතකොට කන උපකාරී කරගෙන යම් චිතනක හටගත්තොත් එතන කියන සෝත විඥානි කියලා. නාසය උපකාරී කරගෙන එතන සකස් වෙන්න පුළුවන්. එතන සකස් වෙන අවස්ථාවේදී අපි කියනවා ගාහන විඥානය දිය සම්බන්ධ කරගෙන සකස් වෙනවා. ජීවහා විඥානය කය සම්බන්ධ කරගෙන සකස් වෙනවා. කය විඥානය මන උපකාරී කරගෙන සකස් වෙන දැන් මනට එන මොනවා ධම්ම රූපනේ. කොහොමද එන්නේ මනට ධම්ම රූපිනවා කියන්නේ අපි ජීවිත කාලේ කරපු කිව්ව දේවල් මන ආයතනයේ තියෙන ප්‍රසාද රූපයට ඇදී පවතිනවා. මනෝච්ච, පටිච්ච, ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන. අන්න මනෝවිඥාන සලසෙනවා. එතකොට මේ පැහැදිලිව තේරෙනවා මේ විඥාන ශක්තිය එකම විඥානය හය පොලක සකස් වෙනවා. ඒ ස්ථාන අනුව ඒකට නම් දාගෙන තියෙනවා. නමුත් ඔබේ විඥානය මගේ විඥානය කියලා මේක වර්ගීකරණය කරන්න බෑ. යම් කිසි ස්ථානයක අපිට සාමාන්‍ය විවහාර කරන්නේ සතා පුද්ගලයා මම කියන ස්වභාව ධර්මනේ. එතකොට මේ අපි මේ අපි සාමාන්‍ය සම්මුතියෙන් පවත්වාගෙන යන මේ ආයතනය තුලත් මේ පින් උතුම්ගේ ආයතන තුලත් තවත් নানা ප්‍රකාර සත්තු ඉන්නවන්නේ ඔය බල්ලෝ හරක් ඒ වගේ පොටි නයි ඕන තරම් ඕන තරම් සත්තු ඉන්නවා ඒ සත්වයන් තුලත් මෙන්න මේ ආයතන හය තියනවා නම් ඒ ආයතනවල හයල් තියෙන ස්වභාවය කියන්නේ ඒ හැම සත්වයකම ස්වභාව ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්නේ. ඉතින් බල්ලෙක් ගත්තත් ඒ බල්ලගෙත් තියෙනවා ඇහැ කියලා ඉන්ද්‍රියක්. ඒ ඇහි තියෙනවා ප්‍රසාද රූපයක්. ආලෝකයේ තියෙනවා නම් බාහිර ලෝකයේ තියෙන ඒ වර්ණ රූපේ ඒ ප්‍රසාද රූපයට ඇදී පවතිනවා. එතෙන්දී එතනදී විඥාන ශක්තිය සකස් වෙනවා. ඉතින් ඒ විදිහට අපි කියනවා මම බලමි අපි බලමු කියන්න බෑ මේක ස්වභාව ධර්මයාගේ ක්‍රියාකාරීත්වයක් එහෙම නම් ගොඩ දාගෙන මම ආයනය කරන්න බෑ. මම ආයනය කරන්න තරම් කිසිම සාධාරණ හේතුවක් නැහැනේ. අර මම කියලා කනවා ගත්තාම තමයි කර්ම බවටපත් වෙන්නේ. ඒ කර්මක්ෂය කරගන්නම මේක ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ. එතනින් එහාට ගියේ නැත්නම් කවදාකවත් නිවන කියන එක Tamanට ලං වෙන්නේ නැහැ. ඒක නිර්වාණය කියලා කියන්නේ තෘෂ්ණාව නැති කර ගැනීම සඳහා මේ සිතේ ක්‍රියාකාරීත්වය අපි යථාවත්ව තේරුම් ගත යුතුයි. දැන් එනම් මම මතක් කරේ විඤ්ඤාණ ශක්තිය කියන්නේ පින්වත්තුනේ ධාතුවක්. ආනික තමයි බුත්යන් වහන්සේ දේශනා කරන්නේ විඤ්ඤාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. ඕන්න හට ගන්න අවස්ථාව මම පැහැදිලි කරන්නම්. විඤ්ඤාණ කියන්නේ ධාතුවක්. දකින්න බෑ. මුළු ලෝකේ පුරා පැතිරී තියෙන මොනවාද මුළු ලෝකය කියන්නේ? මෙන්න මේ බඹයක් පවන සිත සහ කය වූ මේ ලෝකේ තමයි ලෝකය කියන්නේ. ඉමස්මින් යේ වියාමත්තේ කලීවරේස සංඤිම්මි සමනකේ ලෝකංජ පඤ්ඤපේමි. මුළු ලෝකේ පුරා පැතිරී තිනවා කියනවා. මොකද්ද? ශක්තියම්කට කියන්නේ විඥාන ශක්තිය. දැන් අපි දන්නා බොහෝ විට දැන් බිම අපේ ශරීර සපත්තු නැතුව ඇවිදිනකොට සමහර විට ගලක් ඇනෙන්න පුළුවන්. කටුවක් ඇනෙන්න පුළුවන්. එතකොට අපි එතනදී මොකද සකස් වුණා වූ ශක්තිය කාය විඥාන සත්‍ය. මේ නියපොතු අගටයි, කිස් අගටයි, දත් අගට විතර නැත්තේ. අනිත් හැම තැනම විඥාන සත්‍ය සකස් වෙනවා. එතකොට ලෝකේ පුරා පැතිරී තියෙන ස්වභාව ධර්මයක් මොකද මේ විඥාන සත්‍යය. එතකොට ඇහැ සම්බන්ධ කරගෙන සකස් නිසා චක්කු විඥානය කියවා, කන සම්බන්ධයෙන් සකස් නිසා සෝත විඥානය කියවා. ඒතර ඉන්ද්‍රියන් 6 උපකාරී කරගෙන සකස් නිසා නම් ගොඩ දැම්මා. නම්ගොත් කියලා කියන්නේ හඳුනා ගැනීමට පහසු නිසා. හැබැයි මුළු ලෝකේ පුරා පැතිරී තින්නව ශක්තිය. ඒ නිසා තමයි ප්‍රභාස්වර ශක්තියක් උන්නෝක. මොකද්ද? විඥාන ශක්තිය. පබස්වර මිදම් බික්කවේ චිත්තං කියලා දේශනා කරේ මෙන්න මෙතනයි. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. විඥාන කියන ධාතුව දකින්න බෑ. මුළු ලෝකේ පුරා පැතිරී තියෙන ශක්තියක්. එහෙනම් ඇහැට රූපයක් එනකොටම හට ගන්නා වූ ශක්තියට කියන්නේ චක්කු විඥාන ශක්තිය. ආන්ගේ ශක්තිය පින්වත්නි ඊටාත්ම පිරිසිදුයි. පිරිසිදුයි. ඒ නිසා ඒ නාම ධර්මපාත් විඥානය හට ගන්නකොටම හට ගන්නා නාම ධර්මපාත් ආන්ගේ නාම ධර්ම පහත් පිරිසිදුයි. පස්සියක් පිරිසිදුයි. වේදනා සංඥා චේතනා මනසිකාර කියන නාම ධර්ම පහත් පිරිසිදුයි. ඒ නාම ධර්ම පහ පිරිසිදු නම් හට ගන්නා සිතත් ප්‍රභාස්වරයි. ආනිස තමයි බුදුහාම දේශනා තියෙන්නේ පබ්බස්සර මිදම් භික්ඛවේ චිත්තං කියලා. හේතුව විඥාන සත්‍ය පිරිසිදුයි ඒ නිසා හට ගන්නා වූ නාම ධර්ම පහ පිරිසිදුයි ඒ නිසා ඒ නාම ධර්ම පහේ සකස් වෙන සිතක් මුල් සිතක් ඒ කියන්නේ ප්‍රകൃතිය මූල ස්වභාවයක් පිරිසිදුයි නමුත් මේ අසුතවත් ප්‍රත්‍යඥයෝ ධර්මයේ නොසන ප්‍රත්‍යඥයෝ මේකේ යථාර්ථය තේරුම් ගන්නෑ මොකද යථාර්ථය ඇහැ කියන එක බලන් අපි දැන් මූල ස්වභාවයට යන්න ඕන සිත සකස් වීමේ මූල ස්වභාවයට නැමතත් යමු සිත කියන්නේ සකස් වීමේදී මූලය අපි සතක් කතා කරේ ඇහැ කියන්නේ රූපය මොනවාද රූපය පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ ධාතුව පඨවි ධාතුව ආපෝ ධාතුව තේජෝ ධාතුව වායෝ ධාතුව පඨවි ධාතුව කියන්නේ ශක්තියක් ඕනම දෙයකට සත්‍යයක් ඇති වෙන්නේ පින්වත්නි චලනය. චලනය කියන්නේ මොකද්ද? ඇති වෙනවා, නැති වෙනවා, ඇති බවක් නැති වෙනවා නැති බවක් නැති වෙනවා ආනෙකට කියනවා දුක්ඛ දුක් කියන්නේ දෙකක් ඛ කියන්නේ ඡේවීමක් මොකද්ද දෙක ඇති බවක් නැති බවක් ආන් නිසා මේ දෙකක ඡේවීම පදනම් කරගෙන මේ පඨවි ධාතුවට ශක්තියක් ස්වභාව ධර්මයෙන් ඉරණ ඒකට කියන්නේ ස්වභාව ශක්තියක් බාහිර නොපෙනෙන බලවේගයකින් ආරෝපණය කළ ශක්තියක් නෙවෙයි ඒක ස්වයම්භූ ශක්තියක් මොකේද පඨවි ශක්තිය ඒ ශක්තිය ස්වභාවය මොකද්ද? ඝනී ස්වභාවය. කියන්නේ ඝනවත් භාවයකත් තද ස්වභාවයකත් ආ ශක්තිය ඒක නිතරම ඇති වෙනව නැති වෙනවා අනිත්‍යයි. එතකොට පටිවි ධාතුවත් අනිත්‍යයි යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. යද නිච්ඡං තං දුක්ඛං යං දුක්ඛං තදනත්තා යමක් අනිත්‍ය නම් දුකයි යමක් දුක නම් අනාත්මයි. එහෙනම් පටිවි ධාතුවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආපෝ ධාතුවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. තේජෝ ධාතුවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. වායෝ ධාතුවත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ධාතු හතරම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. එහෙනම් මේ රූපයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. බාහිරින් එන්නා වූ රූපයත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හටගන්නා විඤ්ඤාණ ශක්තියත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. නාම ධර්ම පහත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. හටගන්නා වූ සිතත් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. ඕක තමයි ලෝක ස්වභාවය. ඕක තමයි ශාන්තිනායකයන් වහන්සේ අපිට දුන්න දර්ශනය. ඒ නිසා නමුත් මෙන්න මේ ස්වභාවය අසුතවත් ප්‍රසජ්ජයෝ දන්නේ නැහැ. මොකක්ද දන්නේ නැත්තේ? මේ සිතේ ස්වභාවය හට ගැනීම ස්වභාවය ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය සුද්ධ ධර්මයන්ගේ ප්‍රවර්තනය වුණා. ඒ අය දන්නේ නැහැ. මොකක් නිසාද? ධර්මයේ නොවස නිසා. එහෙනම් මේ ධර්මයේ නොවසන මේ ප්‍රත්‍යඥයෝ මේ සිත නිට්ටයයි සපයි ආත්මයි කියලා ගන්නවා. ආන් ඉතින් මොකද වෙන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සසරට අවශ්‍ය කරන ප්‍රතිපාදන එයා විසින්ම අනෝබෝධය මත නිසා සකස් කර ගන්නවා. ඒ නිසා මේ යථාවත්ව තේරුම් ගන්න මේ සියලුම සිත හට ගන්නා සියලුම ධර්මතාවයන් ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් ධාතුත් අනිත්‍යයි දුක්ඛයි අනාත්ම නම් හට ගන්නා වූ නාම ධර්ම පහත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි විඥානයත් අනිත්‍යයි දුක්ඛ අනාත්මයි ඒ නිසා සිත සකස් වෙනකොට මේ අනිත්‍යයි කියලා දකිනකොට ඒ සිතේ තියෙන අර වේදනා චෛතසිකයට කැමැත්ත රැළෙන්නෙත් නැහැ, අකමැත්තට ගැටෙන්නෙත් නැහැ. එතනින් තමයි භව නිරෝධය කියන වචනේ අපිට යොදන්න පුළුවන් ඉන්නේ. ඒ නිසා බුදුහාඳුරෝ දේශනා කරනවා මේ සිත ගැන හොඳට තේරුම් ගන්න පින්වතුනි මෙතනින් එහාට ධර්මතාවයක් නෑ ශාන්තිනායකයන් වහන්සේලාගේ තමයි දේශනා කරලා තියෙන්නේ මේ ලෝකයේ එකම ඇත්ත මොකද්ද අනිත්‍යයි ඒකං සච්ඡං ද්විතීය මට්ටේ ඇත්තවල දෙකක් නැහැ. එකම ඇත්තයි. ඒක තමයි අනිත්‍යතාවය. ඒ අනිත්‍යතාවය කියලා කියන්නේ ලෝක ධර්මයන් සකස් වෙලා තියෙන අනිත්‍යතාවය පදනම් කරගෙන ඒ නිසා තමයි ශීලූම සංකතයන් අනිත්‍ය දුකනාත්මයි කිනුනන්සි දේශනා කරේ. මේ ධර්මතාවය හොඳට තේරුම් ගත්තොත් අපිට භව නිරෝධය කරගන්න පුළුවන් වෙනවා. මේ පින්වතුන් පොඩි උදාහරණයක් වශයෙන් කියන්නම්. එහෙනම් සිත සකස් වෙනකොටම මේ ශීලූම සිත, ඒ කියන්නේ ඇහත් ප්‍රසාද රූපයක්, වර්ණ රූපයක්, චක්කු විඥානයක් මේ හැම දෙයක්ම නාම ධර්ම පහත් ඊළඟට බලන සිතත් හැම දෙයක්ම අනිත්‍යයි කියලා දකිනකොට එතනදීම සංස්කරණය වෙන්නේ අර නිට්ටයයි සතයි ආත්මයි කියන අවිද්‍යාවෙන් වසා ගන්නෑ. අවිද්‍යාවෙන් ඉස්සලා විද්‍යාව දාගත්තොත් අපිට එතනදීම විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මැද්දක සංඛාර නෝ සිතක් බවට පත් කරගන්න පුළුවන් එනවා විසංඛාර සිතක් බවට පත් කරගන්න පුළුවන් එනවා තණ්හාවට යානොදී මේ සිත නිරුද්ධ කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ආයතන හය සම්බන්ධයෙන් ඵලයක් ලබනකොටම අනිත්‍යයි කියලා දකින්න ඒක තමයි භාගී ධාර්තිත තාපිතුමාටත් සාන්තිනායකයන් වහන්සේ දුන්නා වූ අවවාදය. ඉතින් මේ පින්වත්තුන්ට මතක් කරේ ඒ සංසාර ගමන නතර කරන්න නම් මේ දේශනාවන් නිතරම ශ්‍රවණය කරන්න සත්පුරුෂ ආශ්‍රය කරගන්න අපි දැන් ඇවිල්ලා තින්නේ කඩේමකට මේ භවයේදී අපි සසර ගමන නතර කරගත්තේ නැත්නම් අපි කොතන කොහොම ගියලා උත්පත්ති ලැබයි දන්නේ ඒ උත්තම උත්තම ඵල ලබාගෙන නිවන් සුවෙන් සූපත් වීමට සෝවාන් සකෘදාගාමි අනාගාමි සඳහා අවශ්‍ය කරන මූල ශක්තියක් ලබා ගැනීම සඳහා මේ සද්ධර්ම දේශනාව මහෝපකාරී වේවා කියන ආශිංසනයෙන් මේ දේශනාව අවසන් කරන ඔබ හැමට සම්මා සම්බුදු සරණයි ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත් චිරන් රැක්කන්තු සංසදාසී ධර්ම ශ්‍රවණයන් සංසිං ඔබ හැම දිනාටම යහපතක්ම වේවා ධර්මානුශාසනා පැවැත්වුවේ ගම්පහ වස්තුගම කන්නිමහර වේලවනාරාම විහාරවාසී පූජ්‍යපාද විචිත්‍රමහනක ගම්පහ ශිරසීවලි ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට කරන ශාස්ත්‍රික සේවාවන් ශක්තිමත් ධෛර්යමත්ව නිදුක් නිරෝගී සුවයෙන් ඉටු කරන්නට චිර ජීවනයේ අපි සාදුකාරයත් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ශ්‍රී ලංකා ගුවන් විදුලි